දිගින් දිගට දිගින් දිගට ඒ කල්ලි කණ්ඩායම්වල පුංචි පුංචි කොටස් යම් යම් මට්ටම් වලින් පළපැදියම් කළා අවසාන විග්‍රහයේදී ඒ ජාත්‍යන්තර බලවේගයන්ට උවමනා කරන වැඩපිළිවෙල බෙදුම්වාදයට උවමනා කරන වැඩපිළිවෙල මානව හිමිකම් විසින් වෙන්න පුළුවන් ඒ වගේම වෙන වෙනත් ජනමාධ්‍ය දහ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් වෙන වෙනත් කාරණා සම්බන්ධයෙන් අර ජාත්‍යන්තර බෙදුම්වාදයට උවමනා කරන ප්‍රාණවායුව මෙහි ඉඳලා පිමින්න මේගොල්ලෝ වැඩ කරනවා. ඉතින් ඒක තමයි අපි මේ අවස්ථාවේ දැක්කේ. ඉතින් විශේෂයෙන් අපි එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රශ්න කරන්න කරන්න ඕන. දන්නවා එක්සත් ජාතික පක්ෂයේ දෙවන්ත නායකයෝ මේ නායකයෝ හදපු සිරිකොත භූමිය ඒ පුදබිම කෙලසන්න මේ පෞකාර බලවේග විශේෂයෙන් මංගල සමරවීර වුන් නැහැ. වික්‍රම්බාහු කරුණාරත්න ඒ වගේම බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු මේ මේ කල්ලිය මම නම් හිතන්නේ නිසක ලෙසම මව්බිම පාවා දුන්නු සටන්වලදී සුද්දන්ට කත්තද බෙවුන් තමයි මේ නැවත ඉපදිලා ඉන්නේ මේ මේ රටේ ජාතියේ කරුමෙට